තියාගන්න බැරි තැනකට ගිහිල්ලා දැන් මං ඉන්නේ මං දන්නේ නැහැ. මට මං අත්දකින්න නමුත් කියන්න බෑ. නිර්වචනය කරන්න බෑ. බය ගතියක් දැනෙනවා, ආශරණ ගතියක් දැනෙනවා, තනි ගතියක් දැනෙනවා, පාළු ගතියක් තියෙනවා. මොකද මේ දේ අඳුරන්නේ නිවන එතනයි තියෙන්නේ. ඉතින් අපි කරන්නේ හැමදාම ඒකට කෙනෙක් ඒකට වෛර කරනවා අයියෝ මං දන්න දේ ඉඳලා නොදන්න තැනට ගියා පාළු වුණා තනි වුණා පිළිතුරු ලක්කට ගහන්න ඕනේ අංජනමක්වත් අරින්න ඕනේ ආරක්ෂක විරතක්වත් දාගන්න බුල නඳුරු. මොකද සර්වඥාන්සේ කරන්නේ දන්න හරි ඔක්කොම වමාරනවා. වමාරලා වමාරලා නොදන්න දැනට නොකිය ගෙනියනවා. ඊළ එතෙන්දී බය අරින්න මං ගැන සද්ධාව කරපන් කියන බුදුහාමුදුර අපිට සද්ධාව අතර තියෙනවා. ඒ නොදන්න තැන යනකොට බුද්ධ සද්ධාව තියාගන්න. සීලය තියාගන්න. විශ්වාසය තියාගන්න. අන්න එතෙන්දී නොදන්න තැනදී නොදැනෙන තැනදී කිව නොහැකි තැනදී අතීතයට නොයන මතකයට නොයන තැනේදී ශ්‍රද්ධාවෙන් සීලෙන් විශ්වාසයෙන් ඇතුව නොසලී හිටියොත් නිවන. මේ කිව්වට පස්සේ මේක තේරුම් ගත්තට පස්සේ කෙනෙක් ආනාපානිය අතට දීලා ඔක්කොම බලපං කියනවා. ආසාද බලපං ප්‍රසාද බලපං මුලමෙදපං අග බලපං බල බල ගිහිල්ලා නොදැනෙන තැනට එනවනේ. කියා ගන්න බැරි තැනට. අපි කොච්චර බය වෙනවද කියලා බලන්න. ආස්වාද ප්‍රසවාස ගෙවිලා ඉතින්ට යනකොට නිවනට යන්නේ. අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒක කෙලසනවා. අපි කියනවා නින්දට වැටුණා කියනවා ඊගාට මම මොකද කරන්න කියලා අහනවා මට තේරෙන්නේ නැහැ කියනවා බයයි කියනවා අසරණයි කියනවා පාළුයි කියනවා. ඉතුරු දැන් නැතේ පැත්තට බලන්න කාගෙන වරෙන්කෝ පුළුවන් හරි ඔක්කොම දකින් දකින් හරි ගියපන් නොදන්න තැනට යනකොට කියන ඔන්න නිවන. ඔක අනිර්වචනීයයි. ඔගේ ඔබට කිසිම නම්බුවක් දෙන්නේ නැහැ. කිසිම මතක තියාගන්න දෙයක්වත් නැහැ. කාටවත් ඔක නිර්වචනය කරන්නත් බෑ. ඒ නිසා ඔක වෙනස් වෙන්නේ නැදුක නැමත. දන්න මතක තියෙන මතීතර එක තියෙන සෑම දෙම දුක. හැම දෙයක් වෙනස් වෙන සුළුයි කියපන්. නිසා කමඨා සුද්ධ කරනකොට ඒ මනුස්සය ළඟ කියන්න පුළුවන් දන්න ටික ඔක්කොම ඇද ඇද ගන්නවා. ඉඳගෙන අරගෙන අරගෙන මිනිහා අසරණ කරලා ගෙනියනවා කියාගන්න බැරි අත්දකින්න බැරි පාළු කම්මැලි මුස්පේන්තු නීරස තැනකට ගිහිල්ලා පුළුවන් නම් සද්ධාවේ හිටපන් පුළුවන් නම් සැක කරන්න තු හිටපන් පුළුවන් නම් සීල කඩා ගන්න තු හිටපන් පුළුවන් නම් මේක නිර්වචනය කරපන් කියලා දෙනවා අභියෝගය ඒ මනසා ඒ ඉතින් යනකොට මිනිහ නැති වෙනවා මාන්නේ මනින්න පුළුවන් ගැටි මොකද තියා යමක් තියෙන්න බෑ මනින්න නැති. තණ්හා කරන්නේ යන තියෙන්නේ බෑ. එතන නම් ඒ මනුස්සයාට පේන්නේ අසරණ වීමක්. කාම ලෝකේ ඉන්න කෙනාට නිවනට යනකොට පේන එක පාළු ගතියක්, කම්මැලි ගතියක්, නීරසයි, දන්නේ නැහැ, අසරණ. ඉතින් කියන්න තියෙන කනපින්දම් ගන්න. බුදුහාම බලාගෙන ඉන්න අය කියන්නේ නටන වරෙන්කෝ. ජුංගෝ දෙනෙක් කරන්නේ මේ ගුරුවරත් එක්ක භාවනා කරන්න බෑ කියලා වෙන ගුරුවරෙක් ආවා. ඒ කර්මත්‍යන්නේ හොඳ නෑ. වෙන කර්මත්තාන්නේ බැරිද කියලා. ඒ භාවනා මධ්‍යස්ථානේ හොදලා වෙන දැනකට යන්න බැරි දෙනවා. කොහෙන් ගියත් මේ මනුස්සයා කවදා හෝ සංඛාරේ කර්මෙක විචිදාවදී. උන්නේ කියා ගන්න බැරි තැන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. වටහා ගන්න බැරි තැන තමයි නියම ප්‍රතිපදාව තියෙන්නේ. ඒක කලින් දැකපු එකක් නෙවෙයි. කලින් දැකපු කිසිම දෙයක නිවන නෑ. සංඥාවෙන් කෙලසිලානේ. මෙතන නසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී ප්‍රකෘති සංඥාවෙන් මේ සංඥාව අල්ලන්නත් බව කියන්නේ. විසඤ්ඤත් නෙවෙයි. දැන් විභූත සංඥේ සංඥාව නැත්තෙමත් නැහැ. අන්න එතන තමයි නිවන් දොරටු. මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේකට යොමු කරවන්න බැරි නෑ. යොමු කරපු ගමන් ඔක්කාරයට එනවා. ගමනේ යන්න වගේ එනවා. එහෙම නැත්නම් පාළු ගතිය ආදියා එනවා. ඇලර්ජික් කියන්නේ කරප්පන් ඉන්නේ. ඔක්කොටම ඇලර්ජික් රියැක්ෂන් එන්න පටන් ගන්නවා. ඉතින් හරියට චෝදනා හරියට පෙරලි බෑ බෑ මොකුත් කරන්න බෑ දැන් මම දැන් මේ ප්‍රශ්න දෙක තුනක් තියෙනවා මම සානපයින් නැත්නම් දැන් මම මොකද කරන්න කියලා. සංඥාව නැති තැනට එනකොට මාන්නේ සක්කායදි තෘෂ්ණාව පුදුම චපල ගති පාණ්ඩ ගන්නවා. පුදුම ෂට ගති පාණ්ඩ ගන්නවා. පුදුම මායාවී ගති පාලා. අර පෑදීදී කෙලසෙනවා. ජීව කර්ම ගෙවෙන කම්ම කරන්නේ. ප්‍රඥාව මේක කපන කම්ම කරන්නේ. කර කර කර කර ওই හිස්තැනට යamak කාම ලෝකයේ පැත්තෙන් බලනකොට හිස්තැනට යamak ශුන්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ පරතෝ අනත්තතෝ කියලා ලස්සන වචනේ බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. එකක්වත් ආස්තික පද නැහැ. ඔක්කොම නාස්තික පද. අනත්තයි තුච්ඡයි රිත්තයි තුඤ්ඤයි ඉතින් මේවැනි දෙයකට ගිහිල්ලා මේකයි නිවන කියන්නේ. මේකටයි ධර්ම ගෞරවය පිළිගන්න ඕනේ. මේකටයි ශ්‍රද්ධාව තියෙන්නේ. මේකටයි විශ්වාසය පහළ වෙන්න ඕනේ කියන එක අපේ කිසිම ඉස්කෝලේක උගන්වනවද අපිට? කිසි ගුරුවරයෙක් කිසි අම්මා කෙනෙක් කිසි අම්මා බොක්කෙම්මනේ අපිට කිරි දෙන්නේ. ඒකට අම්මා කියයිද අපිට කවදාකවත් පුතේ ඵලයන් දැනකට උඹට තේරෙන්නේ නැති තැනකට නොකියන්න පුළුවන් තැනකට මතකට ඉතින් තැනකට කියලා. අම්මා කියන්නේ එහෙම තැනක් දැක්කොත් මාව දීපත් කරවා බුදු අම්මේ කියපන්. තාත්තත් කියන්නේ බුදු තාත්තේ කියපන්. අපි තිචිවිස භගවරන් සම්මා සම්බුද්ධෝ කියලා බුදුහමසෝ සීපත් කරනවා. ඉතිපස බස ඉතිපස බස කියනවා. ඉතිපිසෝ ගාතවත් මතක ගන්නවා. මේක දැන් මොකුත් නැති වෙනවා. ඉතින් හිතන එක බුද්ධානුසතිය කියලා. බුද්ධානුසතිය නෙවෙයි වක්කාරයක් තියෙන්නේ. මේ අර මේ කොමිටිෂ් ඒ මොකක්ද කියන අවසටික්. කොහොමද මේක සංනිවේදනය කරන්නේ? මේක නිසා සංඥාව පිළිබඳව මේක දිහා බලනකොට මේ ඉහඳ හදන්නේ කවදාකවත් හිඳින්න පුළුවන් හිඳක් නෙවෙයි. මොකද අපිට හුරු නෑ නොදන්න තැනකට යන්න. අපි ඒ තරම්ම සම්ප්‍රදාන කූලයි. අපි ඒ තරම්ම මේ ආරස්සාකාරී ගමනක් යන්න හදන්නේ. බුදුජානනාථ කරන්නේ කරකෝල කරකෝල කරකෝල කරකෝල ගෙනල්ලා මොනක්වත්ම නැති සුන්නත් දූලි වෙන තැනකට ගෙනියනවා. ඊළඟට මාත්‍ර දෙන්නේ ගම්බක් බලන්න. ඒක නිසා අපිට බුදුහාමුදුරන්ට වැඩිය දෙයයන් ආසේ හොඳයි. මොකද දෙයයන් ආසේ අපිට මේ ඉංග්‍රීසි දැක්ක බලබල් දෙනවා ළමයි හම්බ වෙනවා පිටරට යවනවා নানা ප්‍රකාර දෙය දෙනවා. දැන් කට්ටිය බුද්ධ පූජාවයි බෝධි පූජාවත් හදාන තියෙනවා ළමයි නැත්තම් ළමයි හම්බ වෙනවා. ඉංග්‍රීසි දන්නේ නැත්තම් ඉංග්‍රීසි ඉගෙන ගන්න. නැත්තම් රට යන්න. අයියෝ. බුදුහාමුදුරේ මේ හිටියා නම් මොනවා කියයිද කියලා මේ ශූන්‍යතා පරිසංවිත ධර්මයක් දේශනා කළා තියෙන්නේ. නිබ්බාන පරිසංයුක්ත ධර්මයක් දේශනා කර තියෙසි ජාතක කතාවල් ටිකක් ඉදිරිපත් කරගෙන සිද්ධාර්ථ කුමාරයා ගැන කතාවල් ටිකක් ඉදිරිපත් කරගෙන මේ නටන නාටක දිහා බලනකොට ආනන්ද මහත්මිය හම්බුනේ ලියතුන 1956 දී බුදුහාමුදුරුව නේන වඩිනු මැන කියලා. මේ කාලේ නම් එන්න එපා මේ පලාත බුද්ධඝන්තියෙන් දැනකට එන්න එපා මොකද වහ කණ්ඩ හිතෙනවා. වහ කණ්ඩ හිතෙනවා. ඉතින් අනේ වඩින්න එපා කියලා. කුමාරතු මුනිදාත මහත්තයා ලියලා තියෙනවා. කුමාරතු මුනිදාත වෙසක් දවසක ගියාලු පන්සලට. තමන් පිට මල් දෙය සාක්කු දාන. ඊළ බණට කට්ටිය බෝධි පූජාව තියලා මේ බුද්ධ පූජාව තියලා ගිහිල්ලා. අන්නකොට මේ පහන් ගොඩාක් පත්තු කරලා, හනුකුරු ගොඩාක් පත්තු කරලා, දොරවල් සීරම වහලා, ඉස්සරහින් මල් ගොඩාක් තියලා බුද්ධ පූජා එකක් උඹී බුදුහාමුදුරෝ බලාගෙන ඉන්නවලු යනකොට මේක දිහා. කුෂ්ම ගන්නත් බැල්ලු හා දාඩියලු ආරෙන්න. මාත්‍රිම දොර ඇරලා බලනකොට ගැවුනාම වැසුනේ මේක දුම. ඊට පස්සේ කකුල පිටිපසට ගත්තලු. එතකොට බුදුහාමුදුරෝ මොකද කුමාරතුංග කියනවා. ඊට පස්සේ වනේ ස්වාමීන් වහන්සේ වනේ වනසිංපාවට කරන්න ඕන හතුරුකමත් ඔබ වහන්සේ මේ මිනිසු කරලා තියෙනවා. පහන් කැටියක් පත්තු කරලා හනු කුරුත් පත්තු කරලා දොරවල් වහලා අර බුද්ධ පූජා පුරා කෝමි එළියට යන්න වැසිකිළියට යන්නත් මල් ආසනේ ඉඳ නැහැ. පුරෝලා. බුදුහාම කළ අනේ පිසුතු කුමාරතුම මම අය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන කාලේ අයියෝ ඊට වැඩිය ගොඩාක් විඳවලා තියෙනවා. ඒකමන ප්‍රශ්නයක්. නමුත් මට කනගාටු කට්ටිය ගිහිල්ලාට බණසාවේ මේ හාමුදුරුවෝ මං කිව්වා මං කිව්වා කියන වචයයිනකොට නම් මට හයිතර කරනවා. ඒක නම් මට ඉවසන්න බෑ. මම කිව්වා මං කිව්වා කියලා උගන්වන්නේ මේ බොරු ටික අහනකොට මට හිතට කනගාටු වෙනවා. ඒ නිසා මේ පොත්තක් කලවලා පොත් අයින් කළා කේල් ගෙඩිය කනවා වගේ මේ ධර්මයේ ගත යුත්ත ගන්න ගියාම අපි කොච්චර පටලවිලකද ඉන්නේ කියලා කියන්න ගියාම මුස්ලිම් මිනිස්සයා වැඩි පැටලවිල නැහැ. කතෝලික මිනිස්සු කියලා වැඩියෙන් පැටලවිල නැහැ. පැටලවිල නම් එකයි. ඒ නිසා අපිට තියෙන්නේ අපි කවදද මේ සංඥාවේ විමුක්තිය ලබන්නේ? අපි කරන්නේ සංඥා වඩන එකනේ. අපි කවදද සංඥාවේ විමුක්තිය ලබන්නේ? ඒකෝට සංඥා විමුක්තිය ලබනකොට අපි නූල් බඳිනවා. අපිට හීන් දාඩිය දානවා. අපිට ඇඟ නලවන්න ගන්නවා, දාඩිය දානවා, සහලවනවා. ඉතින් ඔක්කොම කෙනෙක් මොනවාක්වත් නැතුව හෙල්ලෙන්න පෙල්ලෙන්න නැතුව නිවන් යන්න බැරිද කියලා. අර පරණ සංඥාවත් එක්ක. ඉතින් ඒක ගොළු වෙනවා. ජීවිතය මේක එක සැරේ වුණොත් පිස්සු වෙනවා. ඒක පිළිබඳ කිසිම සැකයක් නැහැ. මේක එකතරේ මේක තේරුනොත් පිස්සු හැදේ. ඒ නිසා බුදුචන්නාංශයේ ලුණු කිඩියක පොත්ත ගලවනවා වගේ, කේල් ගහක් පතුරු ගන්නවා වගේ පෙත්ත පෙත්ත ගලවනවා. ගලව ගලව ගලවා කියනවා. උඹලගේ පුරුද්දම තියෙන සංඥාව වඩන එක. අනුගමනේ නිවන කියන එකට සංඥාවක් දාලා ඒකත් වඩන. පින්පව් කියලාත් වඩන. කවදා හරි මේක ගලවන්න එපායි. ගලවන්නේ එකත් ප්‍රශ්නයක් නෑ. ගැලවෙනකොට අපි ඒකට විරුද්ධකම් කරන එකයි ප්‍රශ්නේ. භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ගැලවෙනවා. ගැලවෙන කොට අපි කරන්නේ ආය වෙල්ඩින් කරලා, පේන් ගාලා, පොටි ගාලා, කපලා ආය හදාගන්න. ඒක දිහා බලනකොට මම කියන්නේ බුදුජානනාථගේ දේශන ඇටිට කියනකොට මේ මේ දේ අවබෝධ කරනවා විතර ජොලියක්, සන්තෝෂයක් එහෙම නැත්නම් මනසෙයි අලුත් කරන වෙන මොකක්වත් නැහැ. මේකටම යෙදී ගත කරන්න ඇති හැම වෙලාවෙම කරන්නේ සංඥා වැඩ දෙනවා. හැම වෙලාවෙදිම අපි දැනගත්තා හෝ නොදැනගත්තා අපි කරන්නේම ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා හොඳ නිින්දක ඉඳලා අපි නැගිටට පස්සේ අවදිච්ච ගමන් මොකද කරන්නේ? පාරටුච් සංඥාවල් ටික අරගෙන මම කොහෙද ඉන්නේ කියලා ටක් ගාලා ආයෙ මම හදාගන්න ඊට පස්සේනේ අපි ඕන දෙයක් කල්පනා කරන්නේ. මූණ අත බය හොදන්න හරි කල්පනා කරන්නේ ඉස්සල්ලා මම හදාගන්නවා. හදිසියවත් ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්පිරිතාලේ ගිහිල්ලා දැම්මොත් එහෙම සිහිය එනකොට ඉස්පිරිතාලේ හිටියොත් කවුරු හරි ළඟ ඉන්න ඕනේ ආයේ මම අරන් ඉන්නලා දෙන්න. ඒ වගේම තමයි ආනාපාන මුදුවට සංසිඳිලා එක පාරකට ගැසිලා අවදි වෙන වෙලාවෙදී අපිට මතක නැතන කොහෙද ඉන්නේ මොකද උනේ කියලා මොකද ඊට ඉස්සෙල්ලා පොඩ්ඩකට ඉස්සෙල්ලා සංඥාව නැහැ. බුදුහමර අපේ තෙන්න ගෙනියලා නමුත් අපිට පේන්නේ හරි අකරතැබ්බයක් වෙලා මොකද්දෝ නැති වුණා කියලා ආයෙ ඉක්මනට සත්‍ය සංඥාව ගන්න හයියෙන් හුස්ම ගන්නවා. ඇස් දෙක අරලා බලනවා. කැලී ටික ඔක්කොම කියනවාද කියලා බලනවා. ඕන්න බලන්න. ඒ නිසා මේ සංඥාව ගලවලා දානවා කියන එක ජජනන්සගේ ක්‍රමයේ හරියටම ගැලවෙනවා. නමුත් අපි කරන්නේ ගැලවෙනකොට බය කර බය වෙනවා. ආයෙත් අර කැලී ටික එකතු කර එකතු කර කර කියන්නේ එකයි තියෙන්නේ. ඒක නිසා මේක විහිළුවකට ගන්නවා මිසක් කිසිම කෙනෙකුට කිසි කෙනෙකු වෙනුවෙන් මම හොඳයි කියා ගන්න බෑ. අපි ඔක්කොම ඉන්නේ එකම ක්‍රම. එකම එකම කක්ක ගොඩේ ඉන්නේ. ඒක නිසා අපිට ඔබ මේ සංඥාවක තිබුණා මම නන්නේ කියන්න ඒක කියන්න අයිතිවාසිකම නැහැ. මොකද හැම වෙලාවෙදීම අපි කරන්නේ අනුන්ගේ අඩුපාඩුකින් හරි කමන්නේ මගේ මම සංඥාව හදා ගන්නවා. මාන්නෙන් හරි කමන්නේ මම සංඥාව හදා ගන්නවා. තෘෂ්ණාවෙන් හරි කමන්නේ මම සංඥාව හදාගෙන ඉතින් අර මෙච්චර මම එකතු කරගත්තා මෙච්චර එකතු කරගත්තා කියලා රාත්තල් ගන්න වැඩි කරගන්න එක තමයි තියෙන්නේ. එනිසා ඒ සංඥා පිළිබඳ ප්‍රශ්න දෙන කිසිම ආගමක් කතා කරන්නේ නැහැ. ජීජානන්සේ කතා කරනවා කතා කරාට අපි ඒකත් මේ තණ්හා වැඩෙන මාන්න වැඩෙන දික්ටි වැඩෙන වැඩවලට යොදාගෙන තියෙන හැටි බලනකොට ඇති මේ අවුරුදු 2600ක් මේ තරමකට රැකුණා කියලා හිතෙනවා. මේ තරමකට කපාගෙන බහින්න පුළුවන් තැනකට රැකුණා කියන එක හරි අමාරු හිතන්න. මම දන්නේ නැහැ මම මොන අදහසේ ප්‍රශ්න අතු කරාද කියලා. ඒ නිසා කියන්න තියෙන්නේ පරණ මතකයට යන සිහියට හිටින මොනවා හරි තියෙනවා නම් ඒ සියල්ලම කෙලෙස්. යම් චිත්තක්ෂණයක අපිට මොකදුනේ කියලා දන්නේ නැත්නම් එතන මමත් නැහැ, මාන්නෙත් නැහැ, තණ්හාවක් නැහැ. නමුත් අපිට වෙන්නේ අකර්තව්‍යයක් කියලා. ඉතින් අකර්තව්‍ය නිසා අපි කරන්න හදන්නේ ඉතින් ආරක්ෂක නූල් දානවා, අනම්මනම් කර කර ආය මේක මේ gediya හදලා දෙන්න හදනවා.